الحمد لله الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله وأكمل لنا ديننا وأتم علينا نعمته ورضي لنا الإسلام دينا صلاة والسلام على أشرف الأنبياء سيد المرسلين سيدنا وحبيبنا وشفيعنا مولانا محمد بن عبد الله وعلى آله وأصحابه وأتباعه وأهل بيته أجمعين أما بعد فقد قال الله سبحانه وتعالى في قرآنه الكريم بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل هل ننبئكم بالأخسرين أعمالا الذين ضل سعيهم في الحياة الدنيا وهم يحسبون أنهم يحسنون صنعا صدق الله العظيم عن أبي هريرة عبد الرحمن بن الصخر رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم إن الله لا ينظر إلى أجسامكم ولا إلى صوركم ولكن ينظر الى قلوبكم صدق النبي صلى الله عليه وسلم رواه مسلم ملمح بسيت ماضيتيانن سر بلداري الله سبحانه وتعالى جي شيشت مات نامين ارم بسرمي الحمد لله صلاه سلام අති උත්තම නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙතටත් එතුමාණන්ගේ අනුගාමිකයින් ඥාතීන් ඛයාමත් නැමැති ලෝක අවසාන දිනයේ උදාවනතුරු මේ විශ්වයේ ජීවත් වෙමින් ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනසකට යටත් වන්නා වූ සියලුම ආත්මවලට ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ආශිර්වාදය নিরතුරුව අත් වේවා ಗೌರವನೀಯ ಸಹೋದರವರುಣಿ ದಯಾಬರ ವಡಿಹಿಟಿಯನಿ ಸರ್ವಳುದಾರಿ ಅಲ್ಲ සුබහානහුව තාලා සමස්ත ලෝවැසියන්ගේම ඍජු මාර්ගය කුමන ජීවන රටාවක් ඔස්සේ අනුමත කරන්නේද එම ජීවන රටාවන් අපගේ ජීවිතවල ඒකරාශී කරගන්නා ලෙසටත් කුමන ජීවන රටාවන් මිනිස් වර්ගයා පිළිපැදීමට සුදුසියයි අල්ලා සුබහානහුව තාලා ප්‍රතික්ෂේප කරන්නේද එම ජීවන රටාවන් වලින් ඈත් වී ඉවත් වී ජීවත් වන්නා ලෙසට පළමුවෙන් මාහටත් අනතුරු ඔබ සියලු දෙනා ඉදිරියේ වසියත් නම් වූ අල්ලා සුබහානහුව තාලාගේ අන ප්‍රකාශයටපත් කරමි ගෞරවනීය සහෝදරවරුනි දෑබර වැඩිහිටියනි සරුබලධාරි අල්ලා සුබහානහුව තාලා මේ විශ්වය තුල ජීවත් වෙන සෑම ජීවියෙකුටම යම් කාලවකවානුවක් ලබා දී තිබෙනවා. මේ ලෝකේ ජීවත් වෙන සෑම ජීවියෙක්ම මේ ලෝකේ ජීවත් වෙන සෑම සතා සිව්පාවෙක්ම මේ ලෝකේ ජීවත් වෙන ඇසට නොපෙනෙන ඇසට පෙනෙන සෑම බලවේගයක්ම අහසට පොළවට මැදි වූ මේ සෑම දෙයක්ම යම් දවසක නිමාවක් දැකීමේ අවකාශයන් අල් කුරාණය අපට පැහැදිලි කරනවා මේ විශ්වය තුල කිසිම දෙයකට සදාතනිකත්වයක් නැහැ අපේ දැස් වලට පෙනෙන මේ අහස්තලත් අපේ දැස් වලට පෙනෙන මේ මහ පොළවත් ගාම්භීරත්වයෙන් දර්ශනයට ලක් වෙන කඳුපරුවත් සාගරයන් මේ හැම දෙයකටම යම් නිමාවක් විනාශයක් තිබෙනවා අවුරුදු 100කට පෙර අපිත් එක්ක ජීවත් වුණ අපේ ඥාතීන් අද නැහැ කල්පයකට පෙර අපි දැකපු දර්ශනයන් මේ මිහිපිට අද නැහැ. එනිසා හැම දෙයක්ම මේ ලෝකයේ තුල තියෙන සෑම දෙයක්ම අනිත්‍යයි කියන ස්ථාවරය ආගම් දහම් පමණක් නොවේ. සෑම පැත්තකින්ම සෑම අවකාශයකින්ම අපට පැහැදිලි කරලා තිබෙන්නේ. එනම් අපි ජීවත් වන්නේ යම් සුළු කාලයක්. අපේ ජීවිතවල අවදානම අපේ දෑත් වලට අපි අරගන්නට ඕනේ. ඒ අවදානම අරගන්නට අපේ ජීවිතවල අරමුණු අපි තේරුම් ගන්නට ඕනේ. කොයිතරම් දහස් සංඛ්‍යාත බලාපොරොත්තු අනාගත සැලසුම් දියත් කළත් ඒවා ක්‍රියාත්මක කරන්නට පෙර අපිට මරණය මරණය වැළඳ ගන්න සිද්ධ වෙනවා. මේ ලෝකයෙන් මරණය වැළඳගත්තු කිසිම කෙනෙක් සවි සම්පූර්ණ ක්‍රියාදාමයන් ඉෂ්ට කරමින් මරණය වැළඳගත්තේ නෑ. හැම කෙනෙක්ම Tamanගේ අරමුණු කීපයක් මේ මහපොළොව තුල ක්‍රියාත්මක නොකරමින් මරණය වැළඳ ගැනීමේ තත්වයන් සමාජය තුල අපි දකිනවා. එනිසාම දෑවර සහෝදරවරුනි දෑවර වැඩිහිටියනි අපි හැමෝම ජීවත් වෙන්නේ මරණයක් එනකන් පමණයි. මරණය වැළඳ ගැනීමේ අවකාශයේ තත්වයේ කාලපරාසය කුමක්ද කියන එක අපිට අභිරහසක්. එනිසා මරණය මුල් කරගෙන ජීවත් වෙන මනුෂ්‍ය වර්ගයා තම මරණයටත් ජීවත් වෙන මේ කාලය තුලදී නිවැරදි මාවතක් ඔස්සේ ගමන් කිරීමේ අභිලාෂයන් තමයි ආගම් දහම් අපිව දැනුවත් කරන්නේ. ආගමික ශාස්ත්‍රෝරු සමාජය තුල වැඩම කරමින් මිනිසාට දේශනා කළේ ඔබේ ආගම තුල ඔබට උගන්වන දේ නිවැරදිව අනුගමනය කරමින් ඔබේ මරණය ඔබට සුභාසින්සනයක් ලෙස ක්‍රියාත්මක කරන්නට ඔබ ලැහැස්ති වෙන්න කියන එක. ආගම් දහම් සමාජය තුල ස්ථාවරයටපත් උනේ ආගමික සැලසුම් සමාජගත උනේ මේ විශ්වය තුල ජීවත් වෙන මිනිස්සුන්ව බෙදා වෙන් කරමින් විනාශ කරන්නට නොවේ. අභිමතාර්ථයන් තුල අභිනාශයන් තුල විවිධාකාර අදහස් තුල ජීවත් වෙන මිනිසාව එකම මාවතකට එකතු කරමින් නිවැරදි ක්‍රමවේදයක් හරහා තමන්ගේ ස්වර්ග ගමනට මිනිසාව ඒකරාශී කරන්නටයි ආගමික ශාස්ත්‍රවරු ආගමික සංකල්පයන් සමාජගත වුණේ. එනිසා අපිට තිබෙනවා ආගමික සංකල්පයක්. අපිට තිබෙනවා අනාගත අරමුණු. අපිට තිබෙනවා අනාගත සැලසුම්. ඒව දියත් කළ යුත්තේ අපේ මත්වලට අපේ හිත්වලට අපේ අදහස් වලට ගැළපීමෙන් පමණක්ම නොවේ. අපි පිළිපදින ආගම දහම තුල තිබෙන ක්‍රියාදාමයන් අපේ අදහස් වලට ගැළපෙන්න පුළුවන් නොකැලපෙන්න පුළුවන්. යම් දෙයක් අපේ මතිමතාන්තර වලට නොගැලපෙන්නේ නම් ඒන් ඉවත් වීමේ අවකාශය ආගම් මිනිසාට අනුමත දුන්නේ නැහැ. එනිසා ආගමික සංකල්පයන් යනු මිනිසාව මෙලවට සම්ප්‍රාප්ත කළා වූ ਸਰව බලධාරියාණන් විසින් මිනිසාට යෝජනා කරන මිනිසාට අවශ්‍ය වූ කරුණු කාරණාව ඔහු යම් දෙයක් අපිට අනුමත කරනව නම් නියත වශයෙන්ම එය අපිට අවශ්‍යයි ඔහු යම් දෙයක් අපිට තහනම් කරනව නම් නියත වශයෙන්ම ඒ තුල අපිට කිසිදු අවශ්‍යතාවයක් නැහැ එනිසා මා දෑබර සහෝදරවරුනි දෑබර වැඩිහිටියනි අපි ජීවත් වෙන මේ විශ්වය තුල අපි ජීවත් වෙන මේ මහ පොළොව තුල අපේ මරණය අපිට ළඟාවන්නට පෙර අපේ ਸਰව බලධාරියාණන් අපේ ශාස්ත්‍රවරයාණන් වන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හරහා අපිට යෝජනා කරපු ඒ ක්‍රමවේදය අපිට අනුශාසනා කරපු ඒ දැහැමි සංකල්පයන් අපේ ජීවිතවල ඒකරාශී කරගන්නව නම් අපේ මරණය අපට යථාර්ථවාදී දැහැමි මරණයක් වේවි කියන එක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිලි කරා. කුමන පුද්ගලයෙක් Tamanගේ හිතට වහල් වෙලා ආගම දහම පස්සකට තලු කර තල්ලු කරමින් ආගමික සංකල්පයන් වලින් ඉවත් වී බැහැර වී Tamanගේ හිතට හිතුමනාපට ජීවත් වෙන්න පටන් ගන්නේද ඔහුගේ මරණය ඔහුට සාපදායි කියන එකක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කුර්ආනයේ හරහා අපට විග්‍රහ කළා وأما من سغى وآثر الحياة الدنيا فإن الجحيم هي المأوى وأما من خاف مكان ربه ونهى النفس عن الهوى فإن الجنة هي المأوى හිතුමනාප ජීවිතයෙන් ඉවත් වෙලා ਸਰව බලධාරියාණන්ට බිය වෙලා ඔහුගේ අවවාද අනුශාසනා පිළිපදිමින් කවුදුන් මේ පහපලව තුල ජීවත් වන්නේද ඔහුගේ මරණය ඔබට ඔහුට සුභාසින්සනයට ලක් වූ මරණයක් බවට පරිවර්තනය වෙනවා කවුරුන් මහපලවට වහල් වෙලා ලෞකිකත්වයට නැඹුරු වෙලා හිතමනාපේ යෝ ජීවිතය Taman තුල යෝජනා කරගන්නේද ඔහුගේ අවසානයේ ඔහුට සාපදායි අවසානයක් වශයෙන් පත් වෙනවා කියන එකත් අල් කුරාණය හරහා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේශනා කළා. ඒ නිසා අපි යම් ආගමකට හිමිකම් කියනවා. අපිට තිබෙන යම් දර්ශනයක් අපිට තිබෙනවා ආගමික සංස්කෘතියක් අපිට තිබෙනවා යම් ආගමික සංකල්පයක් මේ හැම දෙයකම වඩා අපිට තිබෙනවා මරණයක්. ඒ මරණය අපට ළඟා වෙන්නට පෙර අපව පසුපස නූබදින මරණයක් අපට තිබෙනවා. ඒ මරණය අපව සමීප වන්නට පෙර අපව වැළඳ ගන්නට පෙර ඒ මරණය වෙනුවෙන් අපි ලැහැස්ති වීම තමා ආගම් දහම් තුලින් අපට යෝජනාවට ලක්වන්නේ. එනිසාම අදාබර සහෝදරවරුනි, දෑබර වැඩිහිටියනි, ආගමික සංකල්පයන්, ඉස්ලාමීය ආගමික ප්‍රතිපදාවන් අපට හැමදාමත් යෝජනා කළේ මෙන්න මේ මරණයේ යථාර්ථය. ඉස්ලාමීය පංචශීලී ප්‍රතිපදාවන් තුලින් අපට මතක් කරලා දෙන්නේ අපේ මරණය. සෑම ආගමකටම තිබෙනවා පංචශීලී ප්‍රතිපදාවන් ආගමික සංකල්පයන් මේ යථාර්ථය මිනිසාට මරණය අවබෝධ කරලා දෙන එක. ධර්මිකම මිනිසාට යෝජනා කරන එක. ඒක සුළුතරයක් වූ ඇත්තන් මේක තේරුම් ගත්තේ නැහැ. හැම කෙනෙක්ම Tamange ආගම දහම නිවැරදිව තේරුම් ගන්නේ නැහැ. හේතු වෙන හේතුව ලෞකිකත්වය තුල වහල් වෙලා ජීවත් වෙන සමාජයේ ඉදිරිය දර්ශනය වන්නේ ලෞකිකත්වයේ තියෙන විනිවිදභාවයන්. එහි තිබෙන ආකර්ෂණයන්. එනිසා මෙයට මිනිස්සු ලොල් වෙනවා, වහල් වෙනවා. ඒ නිසානේ Tamanට වින කටින Tamange ජීවිතයට හානි සිද්ධ කරන බොහෝ ක්‍රියාවන් මිලදී අරන් මිනිස්සු භාවිතා කරන්නේ. නිදසුණක් මත්පැන්. නිදසුණක් දුම්වැටිය. කොයිතරම් මිනිස් ජීවිතයට අහිතකර හානිදායක භාණ්ඩයන්ද? දහස් ගණන් මුදල් දීලා එම අරන් තමන්ගේ ජීවිතයේ නසන්නට තමන්ගේ දෑතින්ම අවියස වීම කොතරම් නූගත්කමක්ද මෝඩකමක්ද ඒ වගේ තමා තමන්ගේ මුදල් දීලා තමන්ගේ අතින් සිගරට්ටුව තමන්ගේ දෙතෙල තබා ගිනි තැබීම තමන්ගේ හෘද ස්පන්දය විනාශ කරන මත්පැන් තමන්ගේ දෙතොල විවර කරමින් තමන්ගේ ශාරීරිය තුලට ලබා ගැනීම එනිසා මිනිස්සු හිතනවා මේවා හරි කියලා ಗೌರವನೀಯ ಸಹೋದರವರು ನಿದಾಬರ වැඩි හිටියනි නබිතුමාණන් හරහා ಸರ್ವ බලධාරී අල්ලා සුබ්හානහු තාලා අපට දේශනා කරනව නබිතුමනි සමාජය දැනුවත් කරන්න කුල් හල් නුනබ්බේකුම් බිල් අඛසරීන අමාලා තමන් කරන ක්‍රියාවන් තුලින් පාඩු විඳින අලාභයට පත්වෙන මිනිස්සුන්ව ඔබ දැනුවත් කරන්න අල්ලදීන දල්ල සයහුම් ෆිල් හයාති දුන්‍යා ඔවුන්ගේ ලෞකිකත්වයේ කැපවීම බොහොමයක් විනාශ වෙලා ගියා. ඒගොල්ලගේ උත්සාහයන් නිෂ්ඵල වුණා. උදේස් පටන් රෑ දක්වා ඉපදුනදා පටන් මරණය දක්වා සැලසුම් කරමින් බොහෝ දේවල් කරනවා. මරණය අමතකයි. ආගම අමතකයි. ආගමික සංකල්පයන් අමතකයි. ලෞකිකත්වයට නැඹුරු වෙච්ච මේ සමාජයේ ලෞකිකත්වයට වහල් වෙලා Tamange හිතමනාපේ ජීවිතයේ ගෙන යනකොට සමහර උදවිය හිතනවා යහසබූන අන්නහුම් යුහ්සිනූන සුනා අපි කරන්නේ හරි දේවල් කියලා. අපි කරන්නේ නිවැරදි දේවල් කියලා. නබිතුමනි ඕන්ට කියන්නේ. ඔවුන් කරන්නේ Tamanගේ ජීවිතය Taman විසින්ම විනාශ කර ගැනීමක්. කුල් හල් නුනබ්බියුකුම් බිල් අඛසරීන අමාලා. ක්‍රියාවන් වලින් පාඩුවට ලක් වූවන් පිළිබඳ දැනුවත් කරන්න. අල්ලදීන බල්ල සායහුම් ෆිල් හයාති දුන්යා. ඔවුන්ගේ ලෞකික ක්‍රියාදාමයන්. ඔවුන්ගේ ලෞකික කැපවීම මේ හැම දෙයක්ම අපතේ යනවා. නමුත් ඒගොල්ලෝ හිතන්නේ tamun කරන දේ හරි කියලා. එනිසා ඔවුන්ව දැනුවත් කරන්න ඔවුන්ට වටහලා දෙන්න කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ਸਰව බලධාරියාණන් අපට කියන්නට කියලා යම් උපදෙසක් දෙනවා. එනිසා මා දෑවර සහෝදරවරුනි අපේ ඇත්තන් තේරුම් ගත්තේත් නෑ tamunගේ ආගම දහම පිළිබඳව. එළියේ ඉන්න සුළුතරයක් වූ ජනතාවක් තේරුම් ගත්තේ නෑ. එනිසා තමා යම් යම් ප්‍රශ්න අනාගත ඉදිරියේදී ගෙවී ගිය කාලයන් තුලදී අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ. තවත් ඒව නිමා වුණේ නැහැ. හේතුව මිනිස්සුගේ තේරුම් ගත්තේ නැහැ යථාර්ථවාදය. මදාපර සහෝදරවරුනි දෑබර වැඩි කියනි ආගමක් තිබෙන්නේ මිනිස්සුන්ව දැහැමි මාවතක් කරා යොමු කරවන්නට ආගමික සංකල්පයන් තිබෙන්නේ ආගමික ශාස්ත්‍රවලින් සමාජගත වුණේ ආගමික සිද්ධාස්ථාන සමාජයට අවශ්‍ය වෙන්නේ මිනිසාව දැහැමි කරන්නට හේතුව අද බහුතරයක් වූ මේ මහ පොළවේ තිබෙන්නේ මිනිස්සු ලෞකිකත්වයට වහල් වීමේ ක්‍රියාදාමයක් අපි රණ්ඩු කරන්නේ ඇයි අපි ගහමරා ගන්නේ ඇයි? අපි මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි? අපි මිනිස්සුන්ට ද්වේෂ කරන්නේ ඇයි? මිල මුදල් වස්තු තණ්හාව නිසා. ලෞකිකත්වේ නිසා. ව්‍යාපාරිකයෙකු තවත් ව්‍යාපාරිකයෙකුට ද්වේෂ කරන්නේ ඔහුට ලැබෙන ලාභය මට ලැබෙන්නට ඕනේ. ඔහුට ලැබෙන ලාභය මට ලැබෙන්නට ඕනේ. මෙන්න මේකයි යථාර්ථය. සමාගමක් තවත් සමාගමකට වෛර කරන්න ඇයි? අපේ නිෂ්පාදන ඒ නිෂ්පාදන වලට වඩා වැඩි වෙන්නට ඕනේ. මෙන්න මේ සමාජ අසාධාරණය මේ මහපොළවේ ඉපදීම පටන් තිබුණා. මෙවුව නැති කරන්නට යාගම් දහම් සමාජගත වුණේ. වෛරයෙන්, තණ්හාවෙන්, තෘෂ්ණාවෙන්, ක්‍රෝධයෙන් පිරිච්ච සමූහයන් දැහැමි මාවතකට ගෙන එන්නට ආගම් දහම් සමාජගත වුණේ. හැම ආගමක්ම පදනම් වෙලා තිබෙන්නේ මිනිසාගේ මනස මුල් කරගෙන. මනස නිවැරදි කරන්නටයි ආගමික ශාස්ත්‍රවල සමාජගත වුණේ. කවදාවත් කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක් සමාජය තුළ වෛරය වැපරුවේ නැහැ. සමාජයකට වෛර කරන්න කියලා ඉගොන්නුවේ නැහැ. සමාජයකට ද්වේෂ කරන්න කියලා ඉගොන්නුවේ නැහැ. එනිසා හැම කෙනෙකුටම Tamanගේ ආගම් දහම් වටිනවා. Tamanගේ ආගමික ශාස්ත්‍රවරු වටිනවා. Tamanගේ ආගමික සංකල්පයන් වටිනවා. ඒව ආරක්ෂා කරන්න කියලා තම ආගමික ශාස්ත්‍රවරු සමාජයට ඉගැන්වුවේ. නමුත් නමුත් අද ලෞකිකත්වයට බහල් වෙච්ච එක්තරා කණ්ඩායම් එක්තරා සමාජිකයන් මෙන්න මේ සත්‍යතාවය අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසා සමාජයේ විහසනය කරා කෙමෙන් කෙමෙන් ළඟා වුණා. ආගම් දහම ඉවත් කරමින් හිතමනාප ජීවිතය සමාජගත වුණා. එනිසා ආගම් දහම් වලට ආගම් ආගමික සංකල්පයන් වලට විවේචනාත්මක ප්‍රකාශයන් සමාජය තුළ විවර වෙන්න පටන් ගත්තා. ආගමික සිද්ධාස්ථාන තුළ වෛරයෙන් බලන්න පටන් ගත්තා. ආගමික ශාස්ත්‍රවරුන් දිහා විරූපීභාවයෙන් බලන්න පටන් ගත්තා. ආගමික සංකල්පයන් වලට මිනිස්සු චෝදනා කරන්න පටන් ගත්තා. තිබිය යුතු දේ සමාජයෙන් ඉවත් කරන්නට මිනිස්සු පෙළඹෙනවා. නොතිබිය යුත්තේ සමාජගත කරන්නට මිනිස්සු ලැහැස්ති වෙනවා. ඒකයි සත්‍යය. තැබෑරුමකට කිසිම ආගමක් අනුමැත දුන්නේ නැහැ. නමුත් නමුත් අද තැබෑරුමට මේ සමාජය තුළ බලපත්‍ර ලැබෙනවා දිනෙන් දින. ආගමික සිද්ධාස්ථාන සමාජයට ඕනෑ කියලා සෑම ආගමක්ම යෝජනා කරනවා. නමුත් ඒව සමාජයෙන් ඉවත් කරන්න ඕන කියලා සමාජය දක්වනවා. ඇයි? මෙතනින් කුමක්ද සිද්ධ වෙන්නේ? ආගමික සංකල්පයන් ආගමික සිද්ධාස්ථාන හරහා සමාජයට මොනවාද වෙන විනාශය? යහපතක් මිස අර තබරුමෙන් සූදු කරෙන් සමාජයට වෙන ආදර්ශය කුමක්ද? විනාශයෙන් හැර ඇයි මිනිස්සු මේවා තේරුම් ගත්තේ නැත්තේ? ආගම් දහම් පහළ වුණේ සතා සිව්පාවට නොවේ. මිනිස්සුන්ට මිනිස්සු මේ සත්‍ය තේරුම් ගත්තේ නැත්නම් කැලෑවේ නිහඬව ඉන්න සතා සිව්පාව පවා අපිට සාප කරන්න පටන් ගනි. එනිසා මා දායවර සහෝදරවරුනි, දායවර වැඩි හිටියනි ඉස්ලාමීය ආගමික සංකල්පයන් යෝජනා කරන්නේ මරණය මතක් කරගෙන ඔබේ දැහැමිකම ඔබ තුල ප්‍රතිරූප කරගන්න කියන එකයි. දවසකට පස් වතාවක් පල්ලිය තුලින් අසාන් යාඥාවට කැඳවීමේ ප්‍රකාශයෙන් අපට පැහැදිලි කරන්නේ ඔබගේ ව්‍යාපාරය තුල ඔබේ ජයග්‍රහණය නැහැ. ඔබගේ ව්‍යාපාරය තුල ඔබේ ජයග්‍රහණය නැහැ. ඔබේ වස්තුන් තුල ඔබේ ජයග්‍රහණය නැහැ. ඕව බදාගෙන ඉන්න එපා. ඕව අත්හැරලා එන්න. ඔබේ මරණය මතක් කරගන්න. දෑමිකමින් නැවත යන කණ්ඩ කණමණ්ඩියට යන්න කියලයි දවසකට පස් වතාවක් ඉස්ලාම් අපට යෝජනා කරන මෙන්න මේ පංචශීල ප්‍රතිපදාවේ සලාත් කියන ස්ථාවරය හරහා අපිට යෝජනා කරන්නේ මහ පොළොව වෙනුවෙන් ගහ ගන්න උදවිය මහ පොළොව වෙනුවෙන් වෛර කරන උදවිය මහ පොළොව වෙනුවෙන් රණ්ඩු කරන උදවියව පල්ලියට කැඳවලා පස් වතාවක් මරණය මතක් කරලා දීලා ජයග්‍රාහී මාවතකට ඒකරාශී කරන්නටයි මේ ආගමික සිද්ධස්ථාන හරහා අපි කැප කරන්නේ. මේක මිනිස්සු තේරුම් ගත්තේ නැහැ. එනිසා මෙව ඕනේ නැහැ කියන ස්ථාවරයට සමාජය ලැහැස්ති වෙන්න පටන් ගත්තා. ඒ වගේ තමා ඉස්ලාමීය ආගමික සංකල්පයන් හැම එකක්ම පංචශීලී ප්‍රතිපදාවන් වල තිබෙන හැම දෙයක්ම මිනිසාට දැහැමිකම මතක් කරලා දීලා ඔවුන්ව ඍජු මාර්ගගත කිරීමේ වෑයමක්. ඒ වෑයම මේක මිනිස්සු තේරුම් නොගැනීමට හේතුවක් තිබෙනවා. කළ යුතු දේ කළ යුතු ආකාරයට අපේ මිනිස්සු කරන්නේ නැහැ. හැම කෙනෙක්ම තම තමන්ගේ හිතුමානාවට ආගම් දහම් පිළිපදින්නත් ලැහැස්ති වීම එක්තරා පරිහානියට කාරණාවක් වුණා. ඉස්ලාම් දහම අපිට අනුමත කරන්නේ ඔබ ආගම දහම පිළිපැදීමේදී ඔබට කොන්දේසි දෙකක් තිබෙනවා. එකක් ඉත්තිබාඋන් නබී ඔබ පිළිපදින ආගම ඔබ පිළිපදින ආගමික සංකල්පය ඔබට හිතන ආකාරයට පිළිපදින්න බෑ. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනුගමනය කරමින් ඔබ ඒ දේ කළ යුතුයි. එතුමාණන් කෙසේද කළේ? ඒ ආකාරයට කරන්න. දෙවෙනි කොන්දේසිය තමා අල් ඉඛලාස් ඔබ කරන කිසිම ආගමික වැඩපිළිවෙලක් මිනිස්සුන්ගේ නම්බුනාම වෙනුවෙන් මිනිස්සුන්ගේ පුරසාරම් වෙනුවෙන් සමූහ සමාජයේ ඔබේ නාමය රඳවීම වෙනුවෙන් කරන්න එපා. ඒ තුල ඉඛලාස් අවංකභාවය පිරිසුදු චේතනාව ඒ දේ සිද්ධ විය යුතුයි. ඔබ කුමන ආගමික සංකල්පයක් පිළිපැද්දත් ඒ තුල මෙන්න මේ කොන්දේසි දෙක තියෙන්නට ඕනේ නැත්නම් මේක කුස්සක් බවටපත් වෙනවා. එකක් ඉතිබාවු නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපේ නායක අපේ ආගමික ශාස්ත්‍රවරයාණන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව අනුගමනය කරමින් කළ යුතුයි. දෙවෙනි කාරණාව ඒ ආගමික සංකල්පය තුල ඉඛලාස් පිරිසුදු චේතනාව අල්ලාහ් වෙනුවෙන් කරනවා. මිනිස්සු වෙනුවෙන් නෙවෙයි. ਸਰව වෙනුවෙන් මා මේ දේ ඉටු කරමි. සමාජයේ මට ගෞරවයක් ලැබෙන්නට ඕනේ. මිනිස්සු මාව ප්‍රශංසා කරන්නට ඕනේ. බෝඩ් ලෑලිවල මගේ නම ප්‍රසිද්ධියටපත් වෙන්නට ඕනේ. මට මිනිස්සු මගේ නම ආමන්ත්‍රණය කරනකොට මෙන්න මේ ප්‍රසිද්ධිය ලැබෙන්නට ඕනේ. නැත්තම් මේ මුදල් වියදම් කරන එකේ තේරුමක් නැහැ. නැත්තම් මම කතා කරන එකේ තේරුමක් නැහැ. මේ හැමදේ තුලම මගේ ප්‍රසිද්ධිය මා මුල් කරගෙන කරනවා නම් ඒක ඔබට සාපයක් කියන එක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැහැදිලි කරා. මොන දේ කළත් සුබ්හානල්ලාහ් කියන අල්ලාහව ප්‍රශංසා කරන ප්‍රකාශය අපි කළත් ඒ තුල ඉතිබාඋන් නබී වල් ඉඛලාස් කියන කොන්දේසි දෙක සම්බන්ධ වෙන්න ඕනේ. නැතිනම් මිනිස්සු වෙනුවෙන් ආගම දහම පිළිපැදීමේ කිසිදු අර්ථයක් නැහැ. ඇයි? කුලිය දෙන්නේ මිනිස්සු නෙවෙයි. කුලිය දෙන්නේ මිනිස්සු නෙවෙයි අල්ලාහ්. මිනිස්සුන්ට දැහැමි කුලියක් දෙන්න බෑ. නිවැරදි කුලියක් ලබා දෙන්නේ ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා. එනිසා ඔහුගේ දහම තුල ජීවත් වෙන අපි ඌ අපිට අණ කරන ආකාරයට මේ දේ සිදු කරන්නට ඕනේ. එනිසා මෙතනදී ඉස්ලාමීය ආගමික සංකල්පයන් පස් වේලේ සලාතේ වේවා වාර්ෂික රමලාන් උපවාසය වේවා වාර්ෂික zakat දීම වේවා ජීවිතයේ එක් වතාවක් හරි අපි කරන හජ් වන්දනාව වේවා මෙන්න මේ ක්‍රියාදාමයන් හතර තුලම විශේෂයෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව අනුගමනය කරමින් ඉඛලාස් කියන පිරිසිදු චේතනාව තැන්පත් කරමින් කරනවනම් එයට පමණයි කුලිය ලැබෙන්නේ ඒ ක්‍රියාවක් තුල ඉතිවා තිබෙනවා ඉඛලාස් නැහැ තවත් ක්‍රියාවක් තුළ ඉඛලාස් තිබෙනව ඉතිබා නැහැ මේ දෙකම අල්ලා බාරගන්නේ නැහැ මිනිස්සු වෙනුවෙන් කරන ක්‍රියාවන් වලට අල්ලා කුලිය දෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ගෞරවය වෙනුවෙන් කරන ක්‍රියාදාමයන් වලට අල්ලා කුලිය ලබා දෙන්නේ නැහැ දඩුවමක් මිස එනිසා මුදල් වියදම් කරලා කාලය කැප කරලා වෙහස මාන්සි වෙලා මිනිස්සුන්ගේ ලැබෙන ප්‍රසාරය ප්‍රශංසාව කිසිදු තේරුමක් නැහැ මිනිස්සුන්ගේ ප්‍රශංසාව තිබෙන්නේ ඔබෙන් ලබා ගන්නකන් පමණයි ඔබ දෙනකොට ප්‍රශංසා කරයි නොදෙන අවස්ථාවක ඔබට සාප කරයි මෙයයි මිනිස් ස්ථාවරය නමුත් ਸਰව බලධාරියා එලෙස නෙවෙයි අපේ යහපත්කම අපෙන් බලාපොරොත්තු වෙනවා එනිසා මා දෑබර සහෝදරවරුනි ඉස්ලාම් ආගමික සංකල්පයන් වල සුවිශේෂී අවස්ථාවකට අපි සම්ප්‍රාප්ත වෙන මොහොත එළමෙන හජ් වන්දනාව ඒ හජ් වන්දනාව වෙනුවෙන් විශාල වැතිමතුන් සංඛ්‍යාවක් උතුම් වූ මක්කමා නගරයට සේන්දු වෙන අවස්ථාවක් එහිදී හජ් අවුරුද්දේ ඒ දසවෙනි දිනය කුර්බාන් කියන ආගමික වන්දනාව ආගමික මෙහෙවර ඉටු කිරීමේ අවකාශය සමස්ත මුස්ලිම් බැතිමතුන්ට ਸਰව බලدارි අල්ලාහ් සුබ්හානහු වතාලා ජීවිතයත් මරණයත් අතර සටනක සෙනෙහබර පියෙක් සහ සෙනෙහබර දරුවෙක් අතර ඇතිවෙච්ච කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ලබා දුන් උතුම් වූ ක්‍රියාවලිය තමා කුර්බාන් කියන ඒ ආගමික වතාවේ හරය. අම්මා කෙනෙක් Tamanගේ දරුවා ජීවිතය ਸਰව බලධාරියා වෙනුවෙන් කැප කරන්න ලැහැස්ති වුණා. දයාබර පියෙකු Tamanගේ ਸਰව බලධාරියා වෙනුවෙන් Tamanගේ ආදරණීය පුතා කැප කරන්න ලැහැස්ති වුණා. ඊටත් වඩා තමන්ගේ ਸਰව බලධාරියා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්නට එක්තරා දරුවෙක් ලැහැස්ති වුණා. මෙන්න මේ තුන්දෙනාගේ කැපවීමේ ඉතිහාසය සමාජගත කරන්නට තමයි සමස්ත ලෝවැසියන් වෙනුවෙන්ම අල්ලා දායාද කළා වූ මේ කුර්බාන් මෙහෙවර. මේක සමාජය තුළ විවිධ වැරදි අර්ථකථනයන් හරහා සමාජගත වෙනවා. ඔතෙන්ට පමණක් මිනිස්සු විවිධ ස්ථාවරයන් යොමු කරනවා. එනිසා අපි සත්‍ය තේරුම් අරන් අපේ ආගමික සංකල්පය මෙහි එක ක්‍රියාවලියක් නොවේ සිද්ධ වෙන්නේ මේ කුර්බාන් කියන මේ ක්‍රියාවලිය තුල විශාල කැපවීමක් අවනත වීමක් කුලිය බලාපොරොත්තු වීමක් තමන්ගේ කාලය ධනය ශ්‍රමය කැපකිරීම කියන විශාල අර්ථකථනයන් මේ කුර්බානයේ තුර ਸਰබලධාරි අල්ලාහ් සුබ්හානහු තාලා අපෙන් බලාපොරොත්තු වෙනවා. එහි විශේෂ කාරණාව තමා අපේ යහ පැවැත්ම යහ ප්‍රාර්ථනාව. කුර්ආනයේ ਸਰබලධාරි අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා කුර්බාන් කිරීමේදී ඔබ යම් සතෙකු කුර්බානයේ වෙනුවෙන් කැප කරන විට එම සතාගේ මස් සහ ලේ මා වෙත සේන්දු වෙන්නේ නැහැ. මා වෙත එන්නේ ඔබගේ පිරිසිදු චේතනාව. ඔබගේ ධර්මිකමේ ස්ථාවරය. ඔබේ අමනත වීමේ වාග්යවන්තකම. ඔබේ සැසුම් සනසුම් ඔබගේ සැලසුම් සහගත වූ ආගමික සංකල්පයන්ට ඔබගේ ගැතිභාවය මෙන්න මේවා තමා ਸਰව බලධාරි අල්ලාහ් සුබ්හානහු තාලා බලාපොරොත්තු වෙන්නේ එනිසා ඔය කාරණාව කරන්නට අපි ලැහැස්ති වෙන මොහොතක් ඕනම ආගමික සංකල්පයක් ඉටු කිරීමේදී සමාජය තුළ අපට චෝදනා විවිධ වැරදි පදනම් විරහිත වූ චෝදනා එල්ලෙන්නට පුළුවන්. නමුත් අපි පිරිසිදු චේතනාවෙන් සර්ව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා වෙනුවෙන් කියන කැපවීමෙන් කරනවා නම් අපිට ආරක්ෂා කරන්න අපට දායාද කරන්නට අපේ ක්‍රියාවලියන් සැලසුම් සහගතව ඉටු කරන්නට ਸਰවබලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා අපට උදව් කරනවා කියන එක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිලි කරා. එනිසා ගෞරවනීය සහෝදරවරුනි, දෑබර වැඩිහිටියනි. අපි ਸਰවබලධාරී ආනන් වෙනුවෙන් හුදෙක් කැපවීම කරන ආගමික ශිෂ්ටාචාරයකට උරුමකම් කියන සමාජයක්. එනිසා අපි කරන හැම දෙයක්ම අපේ අරමුණු පිළිබඳව ਸਰවබලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා විශේෂ ගවේෂණයකින් ඉන්නේ. විශේෂ අධීක්ෂණයකින් ඉන්නේ. ඒ නිසා ඕනම ක්‍රියාවලියක් කරනකොට පැමිණෙන බාධාවන් මග හරවා ගනිමින් සමාජයට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට අපේ ක්‍රියාවලියන් හරහා සමාජය තුළ වෛරය නිර්මාණය වෙනවනම් අපි ඒ ක්‍රියාවලිය ඉටු කිරීම පිළිබඳ දෙවරක් හිතන්නට ඕනේ. අපේ ක්‍රියාවලිය අපි ආගම දහමට අනුකූලව කරනවා නම් කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නට ඉඩක් නැහැ. නමුත් සමාජයේ අසාධාරණත්වය රජ කරන අවධියක අපේ ආගමික සංකල්පයන් ඉටු කිරීමට අපිට යම් අපහසුතාවයක් ඇති වෙනවා නම් හැම දෙයක්ම ਸਰව බලධාරියාණන්ට අපි බාර කරමින් අපිට අවශ්‍ය වෙන්නේ කුලිය පමණයි. අපිට අවශ්‍ය වෙන්නේ දැහැමිකම පමණයි. අපිට අවශ්‍ය වෙන්නේ සමාජයට යහපතක් කිරීම පමණයි. මේ දේ ක්‍රියාවලියෙන් පමණක් නොවේ. පිරිසුදු චේතනාවෙන්ද අපිට ඉටු කරන්න පුළුවන් අවකාශයක් ඉස්ලාම් දහම අපට ලබා දී තිබෙනවා. ඒ නිසා අපි සත්‍ය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නට සමස්ත ලෝවැසියන්ටම සර්ව බලධාරියාගේ ආදරය කරුණාව දායාද කරන්නට සමාජගත වෙච්ච කණ්ඩායමක් අපේ නායකතුමාගේ ප්‍රවිෂ්ඨයම وما أرسلناك إلا رحمة للعالمين සමස්ත ලෝවැසියන්ට ආදරය කරන්න මෛත්‍රී කරන්න කරුණා දක්වන අපු නායකයෙක් එවැනි නායකයෙකුගේ අනුගාමිකයන් වන අපි මේ සමාජය තුල කිසිම ආගමික බැතිමතෙකුගේ හිත් රිදෙන ආකාරයට කිසිම ආගමික සංකල්පයකට ආගමික ශාස්ත්‍රවරයෙකුට ආගමික පදනමකට අපෙන් අබමල් රේණුවක් තරම්වක් හිත් රිදෙන ආකාරයේ ජීවත් වීම හැසිරීම ඉස්ලාම් දහම අනුමත කරේ නැහැ. ඒ නිසා අපි සාමූහිකත්වයේ කල්පනාවෙන් හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරන්නට ඕනේ. අපිට තිබෙනවා නායකත්වයක් සමස්ත ලංකා ජමියතුල් උලමා උලමාවරුන්ගේ ඒ සංගමය අපිට මඟ පෙන්වනවා. අපේ ඍජු මාර්ගය අපට අවබෝධ කරලා දෙනවා. අපේ වැරද්දකදී අපට වැරද්ද අවබෝධ කරලා දෙනවා. එනිසා එදා පටන් අද දක්වා ලාංකිකයන් වශයෙන් හැම අවකාශයකදීම මෙන්න මේ නායකත්වයට අවනත වෙච්ච සමාජයක් වශයෙන් අපිට ධෛර්යවන්ත ලෙස කියන්න පුළුවන් හැම අවකාශයකදීම අපේ නායකත්වය මෙන්න මේ සමාජය තුළ වෛරයේ ප්‍රකාශයන් නිකුත් කළේ නැහැ. මිනිස්සුන්ට කවදාවත් කරි කිව්වේ නෑ ඔබලා වෛර කරන්න කියලා. තවත් සමාජයකට වින කටින්න කියලා දේශනා කරේ නෑ. හැමදාමත් සාමය, හැමදාමත් සහජීවනය, හැමදාමත් සදාචාරාත්මකකම අපට අණකරන අපේ නායකත්වය අපේ ආගමික ඒ විද්වතුන් අදටත් දේශනා කරන්නේ මෙන්න මේ ආගමික මෙහෙවර තුලදී සීකල්පනාවෙන් අන්‍ය ආගමික සහෝදරවරුන්ගේ හිත් විදින ආකාරයට හැසිරෙන්න එපා. ඔවුන්ගේ මනස්වලට ඔවුන්ගේ දැස්වලට වේදනාවන් ගෙන දෙන ආකාරයට හැසිරෙන්න එපා. කුර්බාන් ක්‍රියාවලිය තවත් තවත් සමාජයකට හිතේ වෛරයක් නැත්නම් වෙහසක් ඇති වෙන ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඔවුන් ඒ සත්‍යතාවයේ තේරුම් ගන්නා තුරු මේ මේ දේ සිද්ධ වෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදරවරුනි ඉදායපර වැඩි හිටියනි. මෙන්න මේ ආගමික පසුබිම ක්‍රියාත්මක කිරීමේදී අපේ මස්ජිද් එකමුතුභාවය අපේ පරිපාලක වරුන්ගේ අනට කීකරු වීම අපේ උලමාවරුන්ගේ ඒ නායකත්වයට සවන් දීම යන ඒ අවබෝධාත්මක ස්ථාවරයෙන් මග නොහැරි හැම අවස්ථාවකම පල්ලියත් එක්ක එකතු වෙලා ආගමික නායකවරුන් එක්ක එකතු වෙලා ඉස්ලාමීය ආගමික විද්වතුන් සමගින් එකතු වෙලා ඔබේ ක්‍රියාදාමයේ ඉටු කරගන්න කියලා සමස්ත ලංකා ජමීතුල් උලමා සභාව විසින් අපට යෝජනා කරනවා එනිසා එළමෙන හජ් අවුරුද්ද දිනය මුළු සමාජයටම ආශිර්වාදය ගෙන දෙන ඒ කැපවීමේ කුර්බාන් ක්‍රියාවලිය සමාජයට අපි ඉටු කරන්නට යනකොට ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් හරහා ඒ වැඩපිළිවෙල අපිට යෝජනා කරලා තිබෙනවා මම හිතන්නේ ජුම්මා දේශනාවෙන් පස්සේ ඒ ප්‍රකාශය ඔබට කියවයි එනිසා ඒව හඳුනාගෙන ඒ අමනතභාවය තුලින් ඒ අමනත වීමේ ක්‍රියාවලිය අපේ හිත්වලට අපි අරගන්නට ඕන කිසිම අවස්ථාවක මම පෙර සඳහන් කර ආගමික වතාවන් යුත් කරමේදී හැම කෙනෙක්ම තම තමන්ගේ හිතමනාපයට ඒව කරන්න නරකයි නබිතුමාණන් කළ ආකාරය එවැගේම පිරිසුදු චේතනාව කියන ඒ කොන්දේසි දෙක තුල අපි නිර්මලත්වයේ හරහා ගොඩනගා ගනිමින් ඒ දේ කරන්නට අපි පෙළඹෙන්නට ඕනේ. ඒ වගේම සමාජයට රටට රටේ පාලකවරුන්ට රට සමාජය තුල මිනිස්සු තුළ සාමූහිකත්වය ගෙනෙන්නට වැඩ කටයුතු කරන අනෙක් ආගමික ශාස්ත්‍රවරු. ඒක විශාල රටක්, විශාල සමාජයක්, විශාල කණ්ඩායම්, විශාල ගෝත්‍රයන්, විශාල ආගමික සදහවතුන් ජීවත් වෙන රටක්. එක දහමක් නොවේ. එක ආගමික සිද්ධාස්ථානයක් නොවේ. බහු ආගමික, බහු ආගමික සංකල්පයන්, බහු ආගමික සිද්ධාස්ථානයන්, බහු ආගමික සදාචාරයන්. එනිසා හැමට ගෞරව කරමින් හැම දේටම ගෞරව කරමින් අපේ දේශීයත්වය රැකගනිමින් අපේ ලාංකිකත්වයට ගෞරව කරමින් අපේ ආගම දහම නිවැරදිව පිළිපදිමින් අපේ ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනට කීකරු වෙමින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ අනුගයමකත්වය නිවැරදිව අපේ හිත්වල මනස්වල ඒකරාශී කරමින් ඒ ඉස්ලාම් දහම අපට අනුමත කරන ඒ පිරිසිදු චේතනාවන් මුල් කරගෙන අපේ ක්‍රියාදාමයන් කරන්නට පෙළඹෙන්නට ඕනේ කිසිම අවස්ථාවක කිසිම කාලවකවානුවක කිසිම සමාජයක් පිළිබඳ හිතේ වෛරයක් ඇති කරගන්න එපා නොදැනුවත්කමින් යම් කණ්ඩායමක් සමාජයක් අපට වෛර කරනවා නම් අපි කල යුත්තේ ඔවුන්ට කරුණාව දැක්වීමයි. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඉතිහාසයේ අපි හැමදාමත් ඒ ඉතිහාසය කතා කරනවා. පෙරලා බලන්න ඉතිහාසය. Tamanට වෛර කරපු සමාජයට කරුණාව දක්වපු උත්මේ Tamanට පහර දෙන්නට සැලසුම් කරපු අයට ගෞරව කරපු උත්මේ Tamanව හෙලා දක්වපු උදවියට මෛත්‍රී කරපු උත්මේ එනිසා අපට කොස්ස ළඟින් මස්ස යන්න බෑ කියන ඒ ප්‍රතිරූපයට අනුව හැමදේටම අපි විරූප නොවි. අපි ඉවසුවා මේ වනතුරු ඉවසුවා. ඉවසමු මරණය දක්වා ඉවසමු ඉස්ලාම් දහම කියන්නේ ඉවසන්න. ඉවසීමෙන් සලාතේ ඉටු කිරීමෙන් ਸਰව බලධාරියාගේ ආශිර්වාදය ලබා ගන්න කියන එක තමයි ඉස්ලාම් දහම අනුමත කරන්නේ. ඉවසීමේ සීමාවක් තිබෙනවා කියන ආකල්පය අභිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ගොනු කරපු දෙයක් නෙවෙයි. දෙපාරක් ඉවසුවා, තුන් පාරක් ඉවසුවා, ආය කොහෙද ඉවසන්නේ? කියන මතයට තල්ලු කරන්න එපා සමාජය. නබිතුමා කොයිතරම් විමසුවද? මරණය දක්වා විමසුවා. හෙට ක්‍යාමත් දිනේ මහෂර් පිටියේ ස්වර්ගයේදී එතුමා අපි වෙනුවෙන්ම අල්ලා ඉදිරියේ ප්‍රාර්ථනා කරන උත්මයෙක් තමන්ගේ අවුරුදු 63ක කාලයක්ම කැපකලේ අප වෙනුවෙන් බඩගින්න අමතක කළා සමාජීය සුභාසින්සනයන් අමතක කළා තමන්ගේ දරුමල්ලන් වෙනුවට වඩා තමන්ගේ ඥාතීන්ට වඩා තමන්ගේ උම්මත්වරුන්ට ගරු කරපු උත්මයෙක් තමන්ගේ කුසගින්නට වඩා අනුන්ගේ කුසගින්න දෙවරක් හිතපු නායකයෙක් තමන්ගේ ආර්ථිකයට වඩා දුප්පතාගේ වෙනුවෙන් බැහැසුණු නායකයෙක් එවැනි නායකත්වයකට උරුමකම් කියන අපි කෙසේනම් වංචනිකයන් වන්නද කෙසේනම් වෛරක්කාරයන් වන්නද කෙසේනම් ද්වේෂකයන් වන්නද බැහැ අනුමැතියක් නැහැ හැමදාමත් ඔබ තුළ තිබිය යුත්තේ කරුණාව දයාව පමණයි සිල්වන් කතාක් ඔබට වෛර කරමින් ඔබ ඉවත් වන්නා එක්ක ඔබ සේන්දු වෙන්න එකතු වෙලා ඉන්න. මේ එතුමාගේ දේශනාව. වව් අම්මන් බලමක් ඔබට අපරාධ කරන්නාට ඔබ සමාව දෙන්න. අපරාධයට අපරාධයෙන් පිළිතුරු දෙන්න එපා. වාසිමන් හරමක් ඔබට උදව් නොකරපු කෙනාට ඔබ උදව් නොකර ඉන්න එපා උදව් කරන්න. වාහසින් නිලාමන් අසා ඉලෙක් ඔබට වැරද්දක් කරපු කෙනෙක්ට ඔබ යහපත් දෙයක් කරමින් ඌට ගෞරව කරන්න කියලා අපට ආයාචනා කරපු නායකයෙක්. ඒ නිසා ඒ අනුගාමිකත්වය මරණය තුර ආපතින සිද්ධ වෙන්නට ඕනේ, තිබෙන්නට ඕනේ. අපි ප්‍රශ්නයකදී ඉක්මන් තීරණ ගන්නට බෑ. ඉක්මන් වෙන්නට බෑ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ යුගයේදී සහාබාවරුන්ට ඇතිවෙච්ච යම් ප්‍රශ්නයන් යම් මතභේද යම් ආර්ථික දරිද්‍රතාවයන් විරුද්ධවාදීන්ගේ උපක්‍රමයන් නිසා වෙහෙසටපත් වෙච්ච සහාබාවරු නබිතුමාණන් ඉදිරියේ කීව නබිතුමනි මීට පස්සේ ඉවසන්න බෑ ਸਰව බලධාරියා ළඟ අපිට ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. නබිතුමාණන් කීවා සහෝදරවරුනි ඔබලා ඉක්මන් වෙනවා වැඩි. ගෙවී ගිය ඉතිහාසය තුල නබිවරුන්ගේ සමූහයන් විවිධ ආකාරයට පහර දීම් වලට ලක් වුණා. අල්ලාහගේ පරීක්ෂාවන් වලට ලක් වුණා. සමහර උදවිය පණ පිටින් යකඩ පණාවලින් ඔවුන්ගේ ශරීරයයි මස්සුයි මස්තිකයි වෙන්වෙන්ව පීරීමට ලක් වුණා. පණ පිටින් බල දැමීමට ලක් වුණා. ගිනි යම් වූ යකඩ හරහා ඔවුන් වේදනා කිරීමට ලක් වුණා. නමුත් ඔවුන් ඉක්මන් උනේ නෑ. ඉවසුවා. අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළා. එනිසා මේක පරීක්ෂණාත්මක මාවතක්. ලියබලුවකුම් මයිකුම් වහසනාවලා. මේ මහපොළවේ ඔබව ඉපදෙව්වේ. මහපොළවේ ඔබට මං ජීවත් වීමට ඉඩකඩ දුන්නේ ඔබලාගේ දැහැමිකමයි අදැහැමිකමයි පරීක්ෂා කරන්නට වෙන කිසිවක් නෙවෙයි එනිසා මේ පරීක්ෂාවන් වලට මුහුණ දීලා ਸਰව බලධාරියාට අවනත වුණොතින් අපේ මරණය අපට ආශිර්වාදයි. අපේ මහතර පිට අපිට ආශිර්වාදයි. අපේ මීසාන් සුරාත් ස්වර්ගය හැම එකක්ම අපිට ආශිර්වාදාත්මකයි. සුළු දෙයටත් අපි ඉක්මන් වෙනවනම් අපේ දෑත් මත හිදායත් එක නිර්ණය වෙච්ච සමූහයන් අති බහුතරයක් එළියේ ඉන්නවා. කෙසේද උන්ට අපි සාප කරන්නේ? ඔවුනුත් අපි සමගින් ස්වර්ගයට යන්නට වැඩ කටයුතු කළ යුතු සමූහයක් අපි. අපි බහුතරයක් ඉන්නේ එවැනි උදවිය. ඔවුන්ට ප්‍රාර්ථනා කරමු. ඔවුන්ට අපි සාමය පතුරමු. ඔවුන්ට සත්‍ය වටහලා දෙමු. කන්දක් දැක සුනකයෙකු බිරීමෙන් කන්ද කඩා පහත්වන්නේ නැහැ. ඒ වගේම අනාවබෝධයෙන් යම් කණ්ඩායම් දහමට ගැරීම නිසා දහමට කිසිම අවතක් තේරුවක් නැහැ. ඒ අල්ලාහ් සුරක්ෂිත කරයි. අපි ඔවුන්ට සත්‍ය අවබෝධ කරමු. යථාර්ථය පෙන්눔 කරමු. මෙයයි මුස්ලිම් බැතිමතුන්ගේ වගකීම. එනිසා අපේ ආගම දහම නිවැරදිව පිළිපදිමින් ඒට එරෙහි වෙන චෝදනා වේදනාවෙන් හරි දරාගෙන ඉදිරියට යමු. අපි අපේ දහම තුල නිවැරදි නම් අපේ මරණය අපට යථාර්ථවාදී. අපේ ස්වර්ගය අපට ලැබෙයි. එනිසා සමාජය වෙනුවෙන් ජීවත් වෙන කණ්ඩායමක් වශයෙන් ඉවසීමෙන් මේ සත්‍ය උන්ට පැහැදිලි කරමින් අපි ජීවත් වෙන්න ලැහැස්ති වෙමු. ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා අපි සෑම සියලු දෙනාටම ආශිර්වාද කරත්වා. යා අල්ලාහ් දැන හොන දනෝ කරපු සියලුම පව් වලට සමාව ලබා දෙන වෙනවය. යා අල්ලාහ් රට තුල ඇති වී තිබෙන මේ සමාජයේ මේ ආකල්පයන් නිසා ඇති වී තිබෙන ප්‍රශ්න වලින් සමස්ත ලෝකයන්ම ගලවාගෙන වෙනවය යා අල්ලාහ්. යා අල්ලාහ් සමාජයට ආශිර්වාද කරමු නේ යා අල්ලාහ්. අපට මේ සමාජය තුළ සාමූහිකත්වයෙන් සහජීවනයෙන් ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න වෙනවා අල්ලා. මේ රට තුළ ජීවත් වෙන සෑම ආගමික සහෘදයන්ටම ඔබේ ආශිර්වාදයේ ඍජු මාර්ගය පහල කරන වෙනවා අල්ලා. කිසිම සහෘදයෙකුට දඬුවම් කරන්න එපා යා අල්ලා. හැමතෙම ඔබගේ කරුණාව දයාව පහළ කරමු නබ යා අල්ලා ආගම දහම කරහා සමාජය තුල ඒකරාශී වීමේ එකතු වීමේ සංකල්පයන් දියත් කරමු නබ යා අල්ලා ඔබගේ ਸਰවබලධාරීත්වයේ නාමයෙන් අපි හැමෝටම ආශිර්වාද කරමු නබ යා අල්ලා ආමීන් ආමීන් යා රබ්බල් ආලමීන් For more lectures visit slhub.com